දැයි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වෙනද එකට පවත්වන ධර්ම සාකච්ඡාවයි අද අපි මේ තුනට මාරු කරගත්තේ. ඒ අනුව අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන විදිහට අපි තරංගණ ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 14ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මම දැන් මෙතන ලෙසින් ආනාපානය දෙස බලා හිඳිමි ක්‍රමයෙන් හුස්ම සියුම් වන ආකාරය දැනේ මෙලෙස හුස්ම වාර 50ක් පමණ බලා සිටිය හැකිය සිත පිට ගියත් විගසින් ඒ බව දැනේ නමුත් මගේ සිත පිට යන්නේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස ආදී අරමුණු වලට නොවේ. සිතිවිලි වලට යයි දැනේ. මෙම සිතිවිලි නොසිතාම හිටි හැටියේම එන යන සිතුවිලි වේ. ඇතැම් විට සිතලාවත් මතක් නොවන ඊටාම කුඩා කල සිදුවීම් දෙමව්පියන් සමග හිටි හැටි ආදිය වේ. සක්මන තුලදීත් ඇතැම් විට මෙම తত্ত্বය ඇති වේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. ඒකට ගොඩාක් වෙලා බලාගෙන ඉන්න ඕනේ රූප ශබ්ද ගන්ධ රස නෙවෙයි කියලා දැනගන්න. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේවා නිකන් නාම ධර්ම නැත්තම් හිතවිලි කියලා. ඒක දිහා හොඳ සැලකිල්ලෙන් බැලුවොත් ලැබෙන්නේ මම හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල් කියලා. ඉතින් මේ හිතන දේවල් වලින් කවදාත් පෞසිද්ධ වෙන්නේ නැහැ. ආචේතනික වෙන්නේ කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ නිසා කලබල නොවි ඉන්න පුළුවන්. හිතුවොත් තමයි චේතනා කෙරුවොත් තමයි කර්ම වෙන්නේ. ඉතින් මේ බවට දැන් හිතවිලි එන්නේ මම හිතන දේවල් නෙමෙයි කිව්වොත් ඒ කිසියෙත් මේකෙන් අපිට අදාළ නැහැ. නිකන් අල්ලපු gedර වෙන වැඩක් වගේ. ඉතින් එයාට පුළුවන් හිත හදාගෙන ජීවත් වෙන්න හිතවිලි ආවට මට කමන්නේ. මොකද මම හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල් කියලා. ඉතින් ඒවව තේරුම් ගන්න කොච්චර සැලකිල්ලෙන් බලන්න ඕනද කියන්නේ. බැලුවත් මේක මේ විදිහට ලියනද මම මට ඉන්නේ ශබ්ද වේදනා හිතවිලි මේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි හිතවිලිය මේ හිතවිලි මම හිතන දේවල් නෙවෙයි කියලා කියන්න කොච්චර පිරිසුදුකමක ඉදිරිපත් වෙන්න ඕනද? එහෙම නැත්නම් අපි මේවලට පශ්චාත්තාප වෙනවා. ඉදිරිපත් වෙන එකේ ලාභය තමයි පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. මේවා හිතට එන දේවල්. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ වගේ සුවයක්ත වෙලා ඉන්න පුළුවන්. නමුත් ඒත් සමහරව එහෙම කැමති නැහැ. ඒකට හිතවිලි එනවයි කියලා හිත නරක කරගන්න. ඉතින් මොකද කරන්නේ? මේ කොච්චර දෝ කියලා දෙනවා ඔක හිතන රක් කරගන්න දෙයක් නෙමෙයි හිතවිලි අයාලේ යන හිතවිලි කියලා. නමුත් ওই අවස්ථා දෙක පෙන්නත් ඕකට පශ්චාත්තාපින්න වෙද්දී කමනා සුද්ධ කරන කියන ඕක ගණන් ගන්න එපා. ඕක අපිට අදාළ දේවල් නෙවෙයි. ඥානවන්තයා ඕක ගණන් ගන්න නැතුව භාවනා කරගෙන යනවා. ඒක සිද්ධ කරන්නත් මගේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ පිරිසිදු වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ දෙන උපදේශය හැකි සංඥාවට දාලා කරලා බලන්න ඕනේ. ඉතින් අපි එයාට ඒ විදිහට මේ හිතවිලි හිතට ඉබේන දේවල් අචේතනික වෙන දේවල් කියලා මම නෙවෙයි කියලා මගේ නෙවෙයි කියලා මගේ ආත්මෙ නෙවෙයි කියලා ඉදිරිය බලත්වා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දේරුවන් සරණයි අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ඊතා සැහැල්ලුවෙන් මනසට විඩාවක් නොවන පරිදි කරගෙන යා හැකිය. වැලිමලුවේ වැලිවල රළු බව හා ලනුපැදුරේ රළු බව නොදැනී සුවදායක බවක් දැනේ. පර්යංක භාවනාව ඉඳගෙන මම දැන් මෙතන යයි සිතමින් වාඩි වී සිටින ඉරියව්ව දෙස අවධානයෙන් බලමින් සිටින විට විනාඩි 5ක් වැනි සුළු කාලයක් තුල සිත සතියේ පිහිටන බව දැනේ. පෙර දිනවලදී මෙවිත කය නොදැනී කය සෙලවිය නොහැකි බව දැනෙන අතර ඊයේ දිනයේ සිට සිත සතියෙහි පිහිටි විට එම නිරීක්ෂණයත් සමගම සිතටද විවේකයක් එනම් සිතුවිලි හට නොගන්නා බවක් දැනේ. සාමාන්‍ය ජීවිතයේදී එක පිට එක හටගන්නා සිතුවිලි නතර වී ඇති බවද සිත පාළුවෙන් පිරුණ පිට්ටනියක් සේද මට දැනුනි. එහෙත් එවිට කය නොදැනීමෙන් දැනෙන සතුට මෙන්ම මහත් ආස්වාද ජනක අත්දැකීමක් විය. පෙර දිනවලදී කය නොදැනී ගියද ටික වේලාවකින් කයේ තනින් තන එනම් බෙල්ලමුල දනහිස් අත් අසුනහා පසුපස ස්පර්ශ වී ඇති ප්‍රදේශය රත් වී යන අතර අනෙක් ස්ථානවල මහත් වේදනා ඇතිවිය. භාවනාවෙන් මිදී එම ස්ථාන පිරිමැද ඒ වේදනා දුරු කරලීමට සිත බල කළද ඔබ වහන්සේගේ දේශනාවලදී හා උපදේශවලදී එම වේදනා සිත සතියේ පිහිටි බවට ලක්ෂණ බවත් එම වේදනා ඉවසීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක වීම සඳහා කළ යුතු බවත් සඳහන් වූ නිසා ඉමහත් වීරයක් ගෙනම එම අවස්ථා දෙස බලමින් සිටියෙමි. එවිට වේදනා සංඥා ඇතිවන සැටි වැඩිවන සැටි හා අඩුවන සැටි පෙනුන අතර විටකදී ඒවා නැත්තටම නැතිවිය. ඊයේ වන විට මෙම වේදනා දැනීම නැති වී සිතට එන සිතුවිලිද බොහෝ දුරට අඩු වී ඊතා සුවදායක තත්වයක් ඇතිවන බව දැනුනි. මිවිත සිතුවිලි වලින් තොර සිත දෙස බලමින් කාලය ගත කළෙමි. එසේම මේ අවස්ථාවවලදී හුස්ම ගැනීම හොඳින් දැනෙන නමුත් එහි ආශ්වාස ප්‍රශ්වාස සෙවිය නොහැකි බව පෙනුනි. ඒ තරමටම එම ක්‍රියාව සිහින් වී ඇති බව දැනුනි. සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාවන් වලදී සතියෙන් ඒවා කිරීමට උත්සාහ කළෙමි. දානය වැළඳීමේදී අතින් ඇනීම මුඛය තුලට ඇතුළු කිරීම හා දත්වලින් සැපීම සිහියෙන් කළ හැකිය. එවිට ආහාර දත්වලට මැදි වී කැඩී ඇඹරී යන හැටිත් එක එක ආහාරවල රස වෙන වෙනමත් දැනුනි. ගමන් කිරීමේදී වෙනදා මෙන් නොව පාදය පොළොවේ ස්පර්ශ වන විට වම දකුණ ලෙස මෙනෙහි මෙනෙහි වෙයි. මල පහ කිරීම මුත්‍ර කිරීම වැනි ක්‍රියාවන් සිහියෙන් කරන විට යම් සැපදායක තත්වයක් දැනේ. භාවනා කරන අයෙක් එම අත්දැකීම විස්තර කර වාර්තාවක සැපයිය යුතු බව ඔබ වහන්සේ දේශනා කළ නිසා මෙම වාර්තාව ලියුවෙමි. මීට වඩා අත්දැකීම් තිබුණද ඒවා වාර්තාකරණය සඳහා මා සතුව වචන මද බව මට සිටී. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මේකට වැඩි ඊටාම සියුම් කරුණ වලට හිත යනවනම් ඒ කියන්නේ සතිය හොඳටම තියුණු වෙලා හොඳටම ඇතුළට වෙලා එතකොට මේ ගම් වතුර ගලනවාද භූමිකම්පා තියනවාද සීතීර්තුවද උෂ්ණ මොකක්වත් මතක නැහැ. මේ තරම්ම තමන්ගේ ඇඟේ අදාළ ප්‍රත්‍යක්ෂණය කළා ඉතාම සියුම් කර්ම වලට යනවා. ඒක ධර්ම කර්මම තමයි. ඉතින් එතකොට අතීත නාගත හිත යන්නේ පිටරටවල මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. දරුවන්ට මොකද වෙන්නේ කියලා දන්නේ ඒ නොදැනීමයි මේ අරමුණට යෑම දෙක එකයි. අරවා දැනනොන මේ කවදාකවත් එන්න බෑ. නිසා මේ දැනෙන තොරතුරු සූක්ෂම විදියට තියුණු විදියට ඇතුළට යොදන්න හැම වෙලාවෙම බෑ. හම් වෙච්ච ලයි දාලා බලන්න ඒ දාපු වෙලාවක මොනම දෙයක්වත් ලෝකේ තියෙන කංකටලෝ හිතේ නෑ. ඉතින් ඒ නිසා මේ පාර හැම වෙලාවෙම ඇරලා තියෙන්නේ. ඉතින් අපි ඒ වෙනුවට කංකටලෝට කැමති නම් කංකටලෝ විඳගෙන ඉන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මේ තොරතුරුත් තියෙනවා. ඒ නිසා අපි පුරුදු කරලද මනසක් තියෙනවනම් ඕන දෙයක් ලෝකයා ගහ බැනගත්තා වගේ බෙදා හදාගත්තා වගේ තමන් අරමුණට හිත යොදාගෙන ඉන්නකොට ඉබ්බ කට්ට ඇතුලට ගියාට පස්සේ වගේ උට වැස්ස ඍතු වුණත් ප්‍රශ්නයක් නැහැ උණුසුම් ඍතු වුණත් ප්‍රශ්නයක් නැහැ මොකක්වත් නැහැ ඒක නෙවෙයි භාවනා කියන්නේ ඒක නෙවෙයි වෙන මොකක් කර කියලා ධන භාවනා කරනවනම් ඉතින් අපි අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා නිසා මේ වගේ වාර්තා කරන්න හිත සිවුම් වෙලා හරියට මෙන්න මෙතෙන් යන්න ඕන කියලා දැනගන්නත් ඕනේ ගිහිල්ලා තියෙන පුංචි කරුණෝ සද්දන්ත කුලෙක් ඉදිකට්ටක් ඇහිඳින්න වගේ අහුඳින්න ඕන. ආශ්‍රව ප්‍රසවාස දෙක තියෙනවා වින් කර ගන්න බැරි තරම් සියුම්. බත්තික කටට ගියාට පස්සේ ඒව හැපෙනකොට ඒ වගේ එක එක රසවල් වෙන වෙනම වැටෙනවා. ඒකේ ඇති ලාභයක් නැහැ ওই තොරතුරු වල. නමුත් ඒ තොරතුරු වලින් කියවෙන්නේ හිත ගැඹුරට ගිහිල්ලයි කිය. ඉතින් ඒකට නම් අනුග්‍රහ කළ යුත්තේ අපිට ඕන තරම් ක්‍රම අපිට ඕන තරම් ඥානෙ තියෙනවා. ඒක නිසා ඒ පැත්තට යොමු කරවෙන යොමු කරවීමට නම් මේ වගේ දන්න කට්ටිය කරපු කට්ටිය ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න ඕනේ. භාවනා කරනකොට මට මෙන්න මේ විදිහට ඉතාම සියුම් කරුණු වැටෙන්න පටන් ගත්තයි කියලා ඉතින් අහගෙන ඉන්න කෙනාට තේරෙනවා. බා හොඳටම සතිය පිහිටලා සියුම් වෙලා. ඒ නිසා අනිත් දවසේ ඔක්කොම කියන්න බැරි වුණත් ලියන තරම් වචන නැති වුණත් හැකිතාක් දුරට හිත ඒ වගේ සියුම් තැන්ට යොමු කරවන්න යොමු කරලා යොමු කරපු වෙලාවට වැටහෙන දේ ලෝකේ තියෙන වටිනාම දේ විදියට ධර්ම ගැඹීරත්වයේ විදියට සලකලා වාර්තා කරන්න. ඒතර තමයි තේරෙන්නේ අනිත් දවසේ එතනල පටන් ගන්නක භාවනාව වැඩෙනවා. ඒ නිසා මේ වගේ වාර්තාකරණයක් සාකච්ඡාවක් අනික් අයටත් ලොකු ආදර්ශයක් යොමුමක් ඇති කරලා දෙනවා. සිළුම දෙනා වගේ ඒ ගැඹුර හම්බ වෙච්ච වෙලාවේ පුළුවන් තරම් ගැඹුරට හිත යොමු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මේතිරිගල භාවනා වැඩසටහන් කිහිපයකට පැමිණි අයෙක් වෙමි. ආනාපාන සතිය මූලික කමඨහන ලෙස වඩමි. පර්යංක භාවනාව පර්යංකයේ වාඩි වී මම දැන් මෙතන ලෙස ශරීරයට සිත ගනිමි. ඉදිරියෙන් හා ඉදිරියට ඉහළින් ඇති ආලෝකමත් හිස් අවකාශයේ මා සිටින අතර ඉඳ හිට සිතුවිලි පැමිණේ. ඒවායින් සමහරක් ලා කළු පාට හා අලු පාට දුමාරයන් වැනි අපැහැදිලි ඒවාය. මම එසේ පැන නගින සිතුවිල්ලට සිත තබමි. පැහැදිලිව පෙනෙන චිත්ත රූප ඉක්මනින්ම අතුරුදහන් වන අතර දුමාරයන් වැනි අපැහැදිලි දේ දෙස වැඩි වේලාවක් බලා සිටි විට පමණක් ඒවා බොඳ වී නැති වී යයි. මෙය අකණ්ඩව මා කරගෙන යන හා අත්විඳින භාවනා අභ්‍යාසයයි. ඊයේ දිවා කාලයේ මෙසේ නැගෙන සිතවිලි දෙස බලා සිටින විට එකවරම මට හැඟී ගියේ මෙසේ සිතට නැගෙන සිතුවිලි, ද්වේෂ සිතුවිලි, රාග සිතුවිලි හෝ මෝහ සිතුවිලි ලෙස වර්ගීකරණය කළොත් හොඳ බවයි. මා එසේ කළ අතර බොහෝ ඒවා මෝහ සිතුවිලි ලෙස වර්ගීකරණය වූ අතර එසේ වර්ගීකරණය කළ ෂණයකින් ඒවා අතුරුදහන්ව ගියේය. මෙය සංසුන්ව ක්‍රීඩාවක්සේ නිහඬව කළෙමි. මෙසේ පෙනෙන සිතුවිලි මනෝ විකාර දැයි විටක මා බලමි. දැස් පියා නිහඬව වාඩි වී සිටින මගේ සිත වැඩ කළද එකවරම දැස් ඇරීමට හෝ අතපය සෙලවීම මාගේ කැමැත්ත පරිදි ෂණිකව මෙවිත කළ නොහැකි බව පර්යංකයේදී කීප වරක්ම අත්හදා බලා ඇත. කිවිසුමක් යාමට එන විටක උවද ක්‍රමානුකූලව සිත පහළට බස්සවා අත් දෙකෙන් මුව වසා ගැනීම විනා එකවරටම සිදුවන එයට ප්‍රතිචාර දැක්වීම කළ නොහැකි විය. කතරම් නාසය ධනවාසයේ දැනුණද සිත පහලට බස්සවා එයට සූදානම් වන තෙක් කිවිසුම ප්‍රමාද වන අයුරුද අත්විඳ ඇත. වෙනදා පෙනෙන දීප්තිමත් රන් පැහැ නිහඬියාව දැන් සුදු පාටට පෙනේ. වර එක එය වෙහිබර වූ විට අවට අඳුරවන්නාසේ අඳුරුවටද පෙනේ. මම කිසිදු අපේක්ෂාවකින් තොරව මෙම නිහඬියාව තුලම සිට එය නිරීක්ෂණය කරමි. ඉදිරි භාවනා කටයුතු සඳහා ඔබ වහන්සේගේ මඟ පෙන්වීම හා අවවාද ඊට ගෞරවයෙන් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. අර හිතවිලි දිහා බලනකොට හිතවිලි වර්ගීකරණය කරලා මේක මෝහ හිතවිලි නැත්නම් මෝඩ හිතවිලි නැත්නම් තකතිරු හිතවිලි අන්ධකාර හිතවිලි කියලා දැනීමට තමයි ඥානය කියලා කියන්නේ. බුදුචානන්සේ සඳහන් කළ තියෙනවා මේ අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වෙලා තියෙන විද්‍යාව. මම කොච්චර මම නිකන් ඉඳ ඇරියොත් මගේ හිතට පහළ වෙන්නේ මෝඩ හිතවිලිද කියලා දන්න මනුස්සයා විතරයි ඥානවන්තයයි කියන්නේ. ඉතින් ඒක බලන්න වෙලාවක් එන්නේ නැහැ අපි මේ ගෙවල් දොරවල ඉන්නකොට අඹදොරවන්නගේ වැඩවලටයි ආණ්ඩුවේ කටයුතු වලටයි ප්‍රවෘත්ති හණ්ඩයි ගියාම ඉතින් ඒකට මම මෝඩයද නැද්ද කියලා දන්නේ ඒ නිසා මම ඥානවන්තයෙක් කියලා හිතානිනු. භාවනා කරන්න ගියාට විතරක් තේරෙනවා නිකන් යන්න ඇරියොත් මේකේ යන්න හරියක් යන්නේ කිසිම තේරුමකට නැති හිතවිලි, මෝහ හිතවිලි. ඒක දැක්කනම් මගේ හිත නිකන් තිබ්බොත් යන්නෙම මිටි තැනින් වතුර බැසයේ පහත් වලට තමයි. ඒ බව දැනගත්තට පස්සේ ওই කතාව වෙන්නේ නැහැ. මොකද ඒකට ඥාණය පහළ වෙනවා. මේක නිකන් තියන්න එපා. මේක හොඳ දන්න කියන යහ අරමුණක ප්‍රත්‍යක්ෂණය කළයි කිය අරමුණක එහෙම නැත්නම් උදාසීන අරමුණක හිත පවතින්න ඕන. මේ කියන එක නම් එහෙම නැහැ. මේ කියන එක නම් හිතේ තමයි. හිතවිල්ල තමයි හිත තියෙන්නේ. නමුත් මේ හිතවිලි බැලුවොත් ඔක්කොම මේ මෝඩ හිතවිලි. ඒ සමහරට රාග හිතවිලි, සමහර ද්වේෂ හිතවිලි. නැන්ත ඒක දැකීම ඥානයක්. තියෙන්නේ මෝඩකම කියලා දන්නේ මනුස්සය විතරයි ඥානවන්තය කියලා බුදුහාමුදුර සඳහන් කළා තියෙන්නේ. එහෙම තියේදී මම ඥානවන්තයි කියලා කවුරු හිතන් හිටියද ඉතින් බුද්ධ ආදී උත්තරපෙන්නාන්සලා ඒකට පිළිගන්නේ කැමති නැහැ. මොකද දැකලා නෙවෙයිනේ කියන්නේ. දුවට බලන්න මේකට යnderලා කොහාටද යන්නේ? බල්ලෙක් අතහැරියොත් යන්නේ අසුචි ගොඩකට තමයි. කබරෙක් අතහැරියොත් යන්නේ කුණු කුණුවිච්ච බලු මසකට තමයි. ඒ වගේ මේක අතහැරියොත් යන තැන පේනවා. ඉතින් උගවදෙන එක එක කියන්න යන්නේ මොකද බලාගෙන ඉන්න කවදාද මේක ඥානවන්ත හිතවිලි පහල කරනකම් කවදාවත් නැහැ. මේ හිතවිලි වල තියෙන තකතිරුකම දැකීමට තමයි ඥානවන්තකම කියලා කියන්නේ. ඉතින් ඒකට කොච්චර අවංක වෙන්න ඕනද කොච්චර නිහතමානී වෙන්න ඕනද? ඉතින් මේක ලැබෙන ලාභිකුත් තියෙනවා. ඒ එන ආර්යයක් හිතවිලි අකුසල් එහෙම නැත්නම් මොහ හිතවිලි කියලා දැනගත්තට පස්සේ ඉගෙන කනගාටු වෙන්න දෙයක් නැහැ මේ හිතලා ගත්තේ ව නෙවෙයිනේ. මිනිස්සු හිත කියන්නේ මොකද්ද කියලා තේනවා. ආයෙනම් මේ සංසාරෙට එන එකක් නැහැ. මේක ගිහිල්ලා මට රජ වුණත් එකයි, සිටු වුණත් එකයි, ගෑනු වුණත් එකයි, පිරිමුණත් එකයි මේක අභාවිත මනස කක්ක විතරයි තියෙන්නේ. අසුචි විතරයි තියෙන්නේ. ඒක දැක්කට පස්සේ ආයෙන එකක් නැහැ. මේ ටික කාලයක් ඔක බල බල ඉන්න ඕනේ. එක සැරේ ඕක දැක්කට නතර වෙන්නේ නැහැ. මොකද ඒක දිහා බලාන ඉන්න සෑහෙන අදිෂ්ඨාන ශක්තියක්, සද්ධාාවක්, සීලයක්, සතියක් අවශ්‍යයි. ඒ වගේම මේක ප්‍රකාශ කරන්න මයිලක තියෙන හරියක් තියෙන මොඩ හිතවිලි කියලා ඊටත් වැඩි පෞරුෂත්වයක් අවශ්‍යයි. ඒ කියන්නේ ව්‍යක්ත බව සහ ප්‍රතිබල බව. ඒක නිසා පැහිය වෙන්නේ නැතුව, අයියා වෙන්නේ නැතුව, අක්කා වෙන්නේ නැතුව, මුදුන වෙන්නේ නැතුව කන්නඩියක් ඉදරට ගියාම තමන්ගේ ස්වරූපේ දකින්න වගේ මේ හිතේ ස්වරූපේ දැක්කම අපි අඳුර පාණ්ඩ යන එකක් නැහැ. අපි අනුන්ට ඇඟිලි දික් කරන්න යන එකක් නැහැ. මෙච්චර තමන් ළඟ ස්වභාවයේ තියෙන අවිද්‍යාවට නම් එතකොට මේක දිහා බලාන හිටියොත් අවිද්‍යාව අඩු වෙනවා. ඒක මහ පුදුමාකාර ශක්තියක්. එහෙලි කරපු ගමන් අවිද්‍යාවට ඉන්න බැරුව යනවා. ඒ නිසා නිතරම ඒ දැක්ම ඒ විපස්සනා දිගට කරගෙන ඉන්න පුළුවන් දැබීමම පෙරපිනක් ශාසනයක් කෙලෙස් අඩු කිරීමේ වැඩක් කියලා හිතාන ධෛර්යමත් වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මා මේ වනසෙන සුනට තෙවන වර සහභාගී වන්නෙක් වෙමි. පර්යංක භාවනාව සක්මන් භාවනාව විනාඩි 30ක් පමණ කිරීමෙන් පසුව පර්යංක භාවනාවට වාඩි වෙමි. ඉන්නා ඉරියව්ව අරමුණු කිරීමෙන් පසුව මදක් නිහඬව බලා සිටීමෙන් පසුව කයෙහි ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන බව දැනේ. මම නාසාග්‍රේ සිත පිහිටුවා සතියෙන් එදෙස බලා සිටිමි. ආශ්වාසයත් ප්‍රස්වාසයත් නාසාග්‍රේ ගැටෙමින් ඉහළට පහළට යන බව දැනේ. පළමුව එහි දිග බවත් පසුව ක්‍රම ක්‍රමයෙන් කිටි බවත් පෙනේ. මෙය මෙසේ වැඩි වේලාවක් නොපවතී. ක්‍රම ක්‍රමයෙන් තැම්පත් බවක් සංසුන් බවක් පෙනී පෙර දින තරම් වරින් වර සිතත් සතියත් මට හොරා පැන යන බවක් නොපෙනී සතිය තදින් අල්ලා බැඳගත්තාක් මෙන් දැනි එහෙත් නොදැනුවත්වම සමහර අවස්ථාවල පැන ගොස් ඇති බවක්ද දැනි කෙසේ වෙතත් හැකි උත්සාහයකින් එය කීකරු කර ගැනීමට හැකි බවක්ද පෙනී ගිය බවත් ගිය පයින්ම ආපසු පැමිණෙන බවද දැනේ මෙම ක්‍රියාපටිපාටිය සිදුවීමටත් සෑහෙන කාලයක් ගෙවි ඇත. ඉන්පසු හති වැටීමෙන් හෙම්බත් වූ සිත ටිකින් ටික තැම්පත් වන ගතියක් දැනේ. ක්‍රමයෙන් සිතත් සතියත් ඉබේටම අතහැරේ. පාළු නිසල භූමියකට ඇතුල් වූ බවක් පෙනේ. කය සැහැල්ලුය. සිත සංසුන්්‍ය. සතුටක් දැනේ. චිත්ත විවේකය ඇති බවක් දැනේ. මේ නිසල පෙදෙස තුල සෑහෙන වේලාවක් සිටීමට හැකි බව පෙනේ. මුලදී වේදනාවලට මුහුණ දුන්නද දැන් ඒවත් නොදැනේ. මෙසේ ටික වේලාවක් ගෙවුණු පසු දිග සුසුමක් හෙලීමට සිදුවේ. නැවත ආශ්වාස ප්‍රශ්වාස දැනේ. සතිය එහි පිහිටවමි. සක්මන් භාවනාව පළමුව මා වැලිමලුවේ සිටගෙන ඉන්නා අරමුණෙහි පිහිටා සුළු වේලාවකින් දකුණු පාය පොළවට තබා සතිය පිහිටුවා ගනිමි. වම දකුණ වශයෙන් සක්මන් කරන විට পায় පොළවම පොළවට තදවන විට નિરાයන ගතියත් තවත් සමහර විට සිසිලත් උණුසුමත් දැනේ. සිත පිට යාම පර්යංකයට වඩා අඩු බවක් පෙනේ. ලනුපැදුරේ සක්මන් කරන විටද තද බවත්, රළු බවත්, ගොරෝසු බවත් දැනේ. සිත පිට ගියද ඉක්මනින් එයට සතිය පිහිටුවන බවක් දැනි. ස්වාමින් වහන්ස මේ තොරතුරු පිළිබඳව සලකා බලා උපදේශයක් ලබා දෙන මෙන් ඊතා කරුණාවෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මේ සත්කාරයට ආශිර්වාද කරමි. නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායසත් පතනා බෝධියකින් අමාමහ නිවන් සුවයත් සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. අත උපදේශයක් වශයෙන් නෙමෙයි කියන්න තියෙන්නේ අර එක තැනක සඳහන් වෙලා තියෙනවා මේ බලාගෙන ඉන්නකොට සතියත් සමාධියත් නැතුව නිකන් පාළු තැනකට ගියයි කියලා. අතට මේක කියන්න තියෙන්නේ අරමුණක් නැති සතියක් ඇති වෙනවා කියන එක. අරමුණක තිබුණු සතිය අනාරම්මන තිබුණු සතිය ආරම්මනව තිබුණු සතිය අනාරම්මනව පතින්. අනාරම්මන බවට පත් වෙනවා. මොකද ඒක අවදි වෙන්න පුළුවන් තැනක්. මේ දකින්නේ මොනවාද? මොකේද හිටලා තියෙන්නේ කියලා කියන්න බෑ. ඒ නිසා ඒක සතිය නැතිවීමක් නෙවෙයි තියෙන්නේ. සතියට ගෝචර වෙන අරමුණක් නැහැ. නැත්තම් අරමුණකින් තොරව සතිය පවතිනවා. පොළොදිගේ ආසෙන්තරාව පොළොවේ සමු අරගෙන වාතයේ සමබර වුණාට පස්සේ ඒක සමබරයි. ඒක පොළොවේ සමබර වෙනවා වගේම සමබරයි. ඉතින් ඒක අස්වාභාවික තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක අරමුණක පැවතිච්ච සතිය අනාරම්මන වෙනවා ආයෙත් ආනාපාන වෙනවා ඒකට ආයෙ අරමුණේ සතිය තියෙනවා සතිය එකමයි අරමුණක සාන අරමුණක් නැති තත්ත්වයකටපත් වෙනවා මගේ එක එක ස්තර වලට යන්න ඕනේ මේක කාමාරම්මන රූපාරම්මන අරූපාරම්මන කියලා මට්ටම් වලට යනකොට මේ සතිය නැතිවීමක් නෙමෙයි තියෙන්නේ සතිය සියුම් වීමක් වෙන්නේ කියන අදහසින් බලන්න ඒතකොට තමයි ඒ ලෝකෙදිත් නැත්නම් අරමුණක් නැතුව තියෙද්දිත් අන්දමන්ද වෙන්නේ නැතුව ඒකේ දකින්න සමතුලිත භාවය ඒකේ තියෙන එකලස කාම ලෝකයේ තියෙන එකලසට උඟාසියු. ඒකට අභියෝග කරන්න එපා සතිය නැතිවීම කියලා. බලන්න ඒක අරමුණක් නැතුව සතිපත්තින අවස්ථාවක් කියලා බැලුවොත් මීටත් වැඩිය මේ ප්‍රමෝදේ සියුම් වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ මම මීතිරිගල නිස්සරණ භාවනා මධ්‍යස්ථානයේට ආදුනික අයෙක් වෙමි. සක්මන් භාවනාව පළමුව දකුණු පාදය එසවුවා තැබුවා දෙවනුව වම් පාදය එසවුවා තැබුවා කියා විනාඩි 45ක් පමණ කාලයක් සක්මන් භාවනාව කර අනතුරුව පර්යංකයට වාඩි වූ යෙමි හොඳ නිරීක්ෂණයකින් සිතින් මා දෙස බලා බඩ පිම්බීම හැකිලිම දෙසට සිත යොමු කළෙමි විනාඩි 10ක් පමණ ඇතුළ තුළ මාගේ ශරීරය ගැන දැනීම නැති වී ගියේය. සිතට සිතුවිලි ආවේද නැත. දැඩි හිස් බවක් දැනුනි. මෙසේ පැයක් පමණ සිටියෙමි. භාවනා පැය අවසන් වී අනෙක් අය නැගිට යන බව සිතට දැනුනි. මම ඇස්සර බැලුවත් මගේ ශරීරයේ තිබූ ගතිය එලෙසම පැවතුනි. ඇස්වලින් මා දෙස බැලුවෙමි. ඇස්වලින් පමණක් වටපිට බැලුවෙමි. ශරීරය නොදැනී ගිය විදිය එලෙසමයි. පැය එකක් පමණ මම එසේ සිටියෙමි. මේ අතරතුර ඇස් පියාගත් විට යටිපතුලේ ගලක් බැඳ ඇති ආකාරයට තද වේදනාවක් ඇවිත් නැති වී ගියේය. පපුව තද කරයි. එදෙස ටික වේලාවක් බලා සිටින විට එයද නැති වී යයි. මේ අතරතුර කිසිම වේදනාවක් නැති වේලාවන් විනාඩි 5ක් 6ක් වගේ තිබෙනවා. ශරීරය මැද හිස් බවක් පෙනෙන වේදනාවක් නැති අවස්ථාවලදී බුදු ගුණ සිහි කළ යුතුයදයි කියා ඔබ වහන්සේ මට පහදා දෙනමින් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. ඔය මොනාර ගෙවුනට පස්සේ ආයෙ කක්ක ගෙනත් දාගන්න එක තමයි හිත කැමති. පිරිසුදු කළ දුන්න පස්සේ ආයෙ මඩේ දානවා. ඒ නිසා පිරිසුදු වුණාට පස්සේ එතන බලන්න රූප නැහැ, වේදනා නැහැ, ඊට පස්සේ සංඥාත් නැහැ. සංස්කාර තමයි ඔය අහන්නේ මම මේකට බුද්ධානුස්සතිය කියනක් දාන්නද කියලා. එහෙම නැත්නම් මම මේක මෛත්‍රී කරන්නද කියලා සංස්කාර වෙල්ලි වල අපිට ලනු දෙනවා. ඒක ගොඩ පෙරක දෝරන් දෙනවා. එතකොට සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඔය කියනක් දාන හැම එකක්ම දුකක්. මුකුත් නැතුව ඉන්න බැරි එක තමයි අපිට තියෙන ගායය. කඩි ගාය කියලා කියන්නේ. සංස්කරණය නොකර ඉන්න බෑ. පිරිසුදු කරලා දුන්නට පස්සේ මොනවා හරි ගෙනත් දාන්න. ඔය ඔය ප්‍රශ්නේ බෞද්ධයන් විතරයි තියෙන්නේ. අනික් අය හිතනවා මෙච්චර අසහනෙන් තියෙන හිත පිරිසුදු කරාට පස්සේ ආයෙම කරගෙන අනිච්චන් දුක්ඛන් අනත්තන් දාන්න ඕ. අසුභ භාවනා දාන්න ඕ. බුද්ධානුසීති දාන්න හදන්න නැතුව ඉන්න පුළුවන් නම් පෑදීදියට බොරදීෙක් වෙන්න එපා කියලා ওই භාවනා යයි. ඉතින් අහන්නේ කොහොඳයි අහන්නේකට මම මේ දොස් කියනවා නෙවෙයි. ඒ රූප වේදනා නැති වුණාට සංඥා නැති වුණාට සංස්කාර ඇවිල්ලිවල අපිට අනුකම්පාවෙන් කරන්න හදනවා වගේ අර දොවාගත්ත කිරි වාදනයේට ගොම ඩිංගිත්තක් දාන්නද කියලා. මූත්‍රා කඳුලක් දාන්නද කියලා. ගොඩක් දාන්න ඕන පොඩ්ඩක් දාපු ගමන් ඉවරයි. ඒ නිසා මේ පිරිසුදු බවට එහෙම යන්න අරින්න මනසට කියන්න ඔබ පැත්තකටලා හිටපන්. භාවනා සත්‍ය විසින් කරගෙන යයි කියලා. ඉතින් මේක සමාල්ලාවට වරදොල තේරුම් ගන්නවා. මේ බුදුහාමුදුරුවෝ කියන සද්දා කෙරේ තියෙන සද්දා නැති කරන්න හදනවාද කියලා. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඕකට නෙමෙයි සද්දා. ඔතෙන් යන්න සද්දාව අවශ්‍යයි. ඔතෙන් ගියාට පස්සේ පිරිසුදු වෙච්ච එකට එහෙම තියෙන්න අරින්න. එහෙම නැත්නම් ඇඟ හොදලා නැවට පස්සේ ආයෙ ගාලට ගිහිල්ලා ගොමත ගන්න යන්න එපා. ආයෙ ගොවිතැන්පත් වලට ගිහිල්ලා මඩ ගහ ගන්න එපා. ඇති වෙච්ච පිරිසුදුව රැක ගන්න ඕනේ. ඒක නිසා පිරිසුදුව හොඳයි. නමුත් අර අහපු එකත් හොඳයි. නමුත් කියන්න තියෙන්නේ ඔය පිරිසිදු කමට පිරිසිදුව ඉන්න දෙන්න මනසෙන් අනවම දාන්න එපා. ඒව නැත්තම් චින්තාමය ඥාන දාන්න එපා. ඒව තමයි කක්ක කියන්නේ. ඒ නිසා මේ වෙලාවට අර වචනේ කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. මොනවා සංස්කරණය කරත් තියෙන පිරිසිදුකම නැති වෙනවා. ඒක නිසා පිරිසිදු වතුර ගත්තොත් ඒකට පහටක් දැම්මත් ගඳක් දැම්මත් හැඩයක් දැම්මත් රසයක් දැම්මත් කෙලෙසෙනවා. පිරිසුදු වතුර විතර පිරිසුදු නැහැ මොනක්වත්. ඒක තමයි බුදුහාමරගේ හිතට කියන්නේ අරහන් කියලා කිසිම දෙක කලවමක් නැහැ. අපිට කලවන්නේ නැතුව සුද්ධ කර දීපු ගමන් ආනවා මේකට උම්මලක ටිකක් දැම්මත් වැඩි වේද තුන පහ ටිකක් දැම්මොත් බුදු ගුණ ටිකක් දැම්මොත් මෛත්‍රී භාවනා ටිකක් දැම්මොත් අසුභ භාවනා දැම්මොත් ඉතින් දැන් ඒ බුදුගුණ කරන්න එපයි කිව්වොත් ඊගා දවසේ යන සාංශ නිකන් නේද මෛත්‍රී භාවනා ටිකක් වෙලා දැම්මොත් මොකද නෑ ඒක නෑ නෑ එහෙනම් දැන් අනිච්චන් දුක්ඛන් දැන් අනත්තන් දැම්මොත් නෑ ඒකත් ඒවා නෑ එහෙනම් අසුභ භාවනා දැම්මොත් මේ අපේ සංස්කාර ඇවිල්ලා අපිට උල්පන්දම් දෙන්න හැටි ඒක තේරුම් ගන්න ඒ වෙලාවේ මේ උපයා ගන්න පිරිසුදු කර ගන්න අමාරුයි දැන් පිරිසුදු කරගත්තේ කෙලෙසෙන්න දෙන්නේ නැතුව පෑදිදියට බොරදී දෙන්නේ නැති වෙන්න මොන්න තරම් කමටහන සුද්ධ වෙලා තියෙනවද බලන්න ඉතින් මේක පොතක ලියනවා නම් කොහොම ලියන්නේද? මොකද මෙතෙන් ආපු කෙනාට විතරයි මේක තේරෙන්නේ. ආපු කෙනාටත් නොතේරෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන කලබල වෙන්න නරකයි. නැවත නැවතත් උපදෙස් දීලා කියන්නේ ඔගේ පිසුදු කළ දෙඤ්ඤං ඔගේ කක්ක කරගන්න එපා. උට බොරදිය දාගන්න එපා. අනාකූල ප්‍රවාහයට අනාකූලව යන්න අරින්න ආකූල කරන්න එපා. එහෙම අදිෂ්ඨානේ පිහිටාවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව මූලික කමඨහන ආනාපාන සතියයි. පර්යංකයට වාඩි වී කය දෙස සතිමත්ව බලා සිටිමි. හුස්ම රැල්ල මුලදී ගොරෝසු ලෙස දැනේ. උණුසුම සිසිලස දැනේ. ක්‍රමයෙන් මදින් මද සියුම් වන බව දැනේ. වේලාවකට හුස්ම ගන්නා බව පෙනෙන නමුත් ඒ කොතනදයි ග්‍රහණය කරගත නොහැකි වේ. තවත් විටක උදරය ආශ්‍රිතවද උගුරෙහිද පපුවේහිද යනාකාරයෙන් දැනෙන පෙදෙස් වෙනස් වේ. තවත් විටක මුළු සිරුරම ක්‍රමානුකූලව උස් පහත් වීම ක්‍රියාවලියක් මෙන් දැනේ. මුළු සිරුරම අතරක් නැතිව ගැහෙන බව පෙනේ. මස් පිඩු වල වේගවත් චලන මුළු ශරීරයේම තදබල ආකාරයට පොළව දෙසටම පහත් කරන ගතියක් ශරීරයට උල් වලින් වරහන් ඇතුලේ බඩ පෙදෙසට අනින්නාක් මෙන් තද බල වේදනාවන් දැනේ මුළු සිරුරෙහිම වේදනාවක් නැති තැනක් සොයා ගැනීමටවත් නැත. ඇතැම් විටක හුස්ම ගැනීමට පවා අපහසු ගතියක් ඇති බව නිරීක්ෂණය කළෙමි. කෙසේ නමුත් මේ එකදු ක්‍රියාවලියක්වත් ස්ථිර නොවි නැතිවන බව පෙනුනි. සක්මන් භාවනාව මුලින්ම කයට සිත යොමු නොකොට ටික වේලාවක් වට කිහිපයක් නිදහසේ ඇවිදිමි. ඉබේම පාද පොළවේ ගැටෙන ස්වභාවයට සිත යොමු වේ. දෙපා උස් පහත් වන අයුරු පොළවේ තෙත බව, වියලි බව, ගොරෝසු බව, සියුම් බව හොඳින් දැනේ. ඇතැම් විටක තරංග ආකාරයේ උණුසුම් වායු ධාරාවන් නැතහොත් උණුසුම් ධාරාවක් සිරුර පුරා විහිදී යයි. සක්මන්හි වේගය ක්‍රමයෙන් අඩුවේ. සිරුර පොළව දෙසටම ඇදී යන බවක් දැනේ. විටක සක්මන් කිරීමට අපහසු බවක් දැනේ. සිරුර පුරාම කම්පනයක් දැනේ. සිත පිට යන විටම ඒ බව දැනේ. නැවත පියවරට සතිය පැමිණේ. විටක සිත අයාලේ යයි. නමුත් ඒ විසිරෙන සිතුවිලි ගැන මම හොඳින් සතිමත්ය. දෛනික කටයුතු එදිනෙදා කරන බොහෝ කටයුතු සතිමත්ව කළ හැකිය. කයට සිත යොමු කිරීමේදී බාහිර පරිසරය පිළිබඳ අවධානය බොහෝ දුරට ගිලිහෙන බව දැනුනි. නින්දට යාමේදී උදරයේ පිම්බීම හැකිලිම වෙත සිත යොමු කරමි. මෙසේ මෙම අරමුණ තුලදීම සිත නින්දට ගිය විට පසුදා අවදිවන විට ඇතැම් විට නතර වූ තැනින් පටන් ගත්තාක් මෙන් අරමුණ ප්‍රකට වේ. කයට සිත බැඳීමත්, කයෙන් සිත පිටවීමත්, අසතියත් සතියත් අතර දෝලණය වීමක් බව නිරීක්ෂණය කරමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා. ඔබ මේ රචනයේ මුල තියෙන විදිහට නාසිකාග්‍රයේ තිබුණු හුස්ම රැල්ල උගුරට පපුව මැදට හරීමේ දුවනවා ඊට පස්සේ බඩට උල්ලං ඉනවා වාගේ දැනෙනවා කියන එක ඔය ශරීර ඉරියව් ටික උතනින් අයින් කළව රචනෙ ලිව්වොත් ඒ තියෙන ධාතු මනසිකාරය. අපිට ධාතු මනසිකාරය බලන්න බෑ බඩ රිදෙනවා, නහය නලියෙනවා, කකුල රිදෙනවා කිව්වොත්. ඔය බඩකට නහය පොඩ්ඩක් අයින් කරලා බලනකොට කක් කියනවා, නලියෙනවා, රිදෙනවා, කම්පන චංචල තියෙනවා. ඒක සුද්ධ ධාතු මනසිකාරය. ඉතින් අපේ බබාගේ භාෂාව ඒකට දාගන්නවා. කටේ රිදෙන්නේ, බඩ රිදෙන්නේ, ඇකිලෙන්නේ, දිග හැරෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී නිකන් සෙල්ලමට වගේ අර ශරීරාංග ටික අයින් කළා මේ රචනෙ ලිව්වොත් සුද්ධ මේ ධාතු කොටසක් තියෙනවා. මේ ශරීරයේ තියෙන ආශාව සහ ශරීරය හරහා මේවා කියන්නේ ගියාම ඒවා කෙලස් බරිත වෙනවා. ශරීරය අයින් කරලා මේක මම නෙවෙයි මේ තද කරන ගතිය. මේ වේදනා ශරීරයේ වේදනා නැත්තරක් නෑ. ඒ ශරීරය නෙවෙයි ලෝකෙම නෑ. ඉතින් ඒ නිසා මේකේ මේ ශරීරේ නැතුව ලියන්න බැරිකම තමයි අපිට තියෙන මේ ශරීරයත් එක්ක තියෙන බැඳීම. ඒ නිසා නිකන් මනසෙන් ඒ ශරීර කැලි ටික අයින් කරලා බලන්න තද ගතියක් එනකොට ඒ කටේ තද ගතිය බඩේ තද ගතිය කියන්නේ නැතුව තද ගතිය තද භාවය තද ස්වභාවය එතකොට ඒක සුද්ධ ධාතු කොටසක් නැත්නම් අපේ හිත කැමැතිම නැහැනේ එතකොට කියනවා ඒක මේ අන්තභාගයට එනවත් දන්නෙත් නැහැ කොලෙස්ටරෝල් නිසා එනවත් දන්නෙත් නැහැ ඩයබටිස් දන්නේ නැහැ ඉතින් ඒකේ කැලියෝට හේතු වල හේතු කරුවා දොස්තර කෙනෙක් ඇවිල්ලා නමක් දානවා නමක් දාපු ගමන් බේතක් දෙනවා බේත් දීපුවම කලින් මැරෙනවා මොකක්වත් නැතුව කොයි එතන හොල්මන් ටිකක් තියෙනවා හොල්මන් ටික බලන්න හිටියම මේ ධාතු ස්වභාව. ඒක නිසා මේ ශරීරයේට ශරීරයේ කැලි නට දාලා බලන එක තමයි ওই මට්ටමේදී තියෙන දුර්ලභකම. බරපතල වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ පුළුවන් නම් බලන්න තද බව. නහය තද බව, කටේ තද බව, වඩේ තද බව නෙවෙයි. තද බව, තදි ස්වභාව, තද ගතිය. එතකොට මේ වෙන කෙනෙක් දිහා බලලා කීයේ ඌට තියෙන මොන මොකයි නලියන්නේ කියලා. ඉතින් මන් නලියන විදිහට අනිත් පිසොන් නලියන්නේ. ධාතු මනසිකාරය ධාතු මනසිකාරය. ඒකට අර බබාගේ භාෂාවල් දාගත්තට පස්සේ තමයි කමඨාන සුද්ධ වෙන්නේ නැත්තේ. බබාගේ භාෂාව අයින් කරන්න. ශාරීරික ඇලිටික අයින් කරපුවාම ඔන්න තමයි තේරෙයි. මේක ඉතින් හේතුඵල ධර්මයක් විදිහට ධාතු වැඩ කරනවා. ඒකට වෙහෙසක් නැහැ. ඒක වැඩ කරන්නේ මේ වෙනමම න්‍යාය පත්‍රයක නෙමෙයි මගේ බඩේ මගේ කටේ කිව්වම තමයි අපිට ওই ලෙඩ රෝග වල නම් දොස්තරලාගේ නම් ස්පිතාල වල නම් එන්නේ. එව්වෙන් තමයි අද මිනිස්සු සෑහෙන්න පෙළෙන්නේ. ඉස්සර මිනිස්සුන්ට ඔක තිබුණේ නැහැ. මොකද ඔකට නම්මන දුන්නේ නැහැ. ඉවරයි. වෙනම ස්පෙෂලිස්ට්ලා නැහැ. වෙනම වාට්ටු නැහැ. අමාරුවක් ආවෙ එච්චර තමයි. දැන් අමාරු වැඩි වෙන්න වැඩි වෙන්න, දොස්තරලා වැඩි වෙන්න වැඩි වෙන්න, සංඥා වැඩි වෙන්න වැඩි වෙන්න, පෙත්ත පෙත්ත කපපු මාළුවෝ වගේ නලිය නලිය තමයි තියෙන්නේ. කොහොම බැලුවත් අරිය. ශරීරෙට ගන්න නැතුව බලන්න ඒකට කොච්චර සන්තෝෂයක් එනවද කියලා මේ ධාතු මනසිකාරය හරහා අනික හරි ඇත්තටම සක්මනේ තියෙනකොට ෂෝක් එකට ඒක ධාතු මනසිකාරය පෙන්නලා දීලා තියෙන මොකද කය අනුව නෙමෙයි බල්ලා තියෙන්නේ පොළවේ තියෙන සද ගතිය පොළවේ තියෙන සුමුදු ගතිය ඒතර ගති භව ස්වභාව වෙනවා අර ඇඟට දාගත්ත ගමන් අපිට පිස්සු බල රෝගේ හැදුනා වගේ කරප්පන් හැදුනා වගේ ඒකට gadu ගැනිනවා අන්නේ gadu ගැනින එක තමයි දුක කියලා කියන්නේ අසහනය කියලා කියන්නේ ආතතිය කියන්නේ එහෙම නැතුව ශරීරය දිහා බලන්න වෙන කෙනෙක්ගේ වගේ ඒකලේ ශරීර කැලිය අයින් කරලා ධාතු මනසිකාර්ය බලා ගන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තිරුවන් සරණයි අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අයෙක් වෙමි. පෙර දිනවලදී ලද කමඨහන් උපදෙස් අනුව භාවනා කරමි. පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානය නාසයේ මැද කොටසයි. මා මුලින්ම පහසුවෙන් ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටිමි. ක්‍රමයෙන් හුස්ම රැල්ල මූල කර්මස්ථානයේ ප්‍රකට වෙයි. ඊයේ සමූහ පර්යංකයේදීද මෙසේ හුස්ම රැල්ල දෙස බලා සිටින විට එකවරම කය සැහැල්ලු භාවයට පත්විය. නමුත් මූල කර්මස්ථානයේ දැනීම එසේම පැවතුණි. අවට මද එළිය සහිත පාළු ස්වභාවයක් දිස්විය. වරින් වර විවිධ අරමුණු පැමිණ ගිය නමුත් මූල කර්මස්ථානයේ දැනීම කිසිදු වෙනසක් නොවිය. කය ඊතා සුවදායක සැහැල්ලුවක පැවතුණි. විනාඩි 40කට විතර පසු මම හිතා මතාම එයින් මිදී නැවත මුල සිට එම తত্ত্বය ලබා ගැනීමට සිතා එය ක්‍රියාත්මක කළෙමි. නමුදු එම පර්යංකයේදී නැවත මට එම සැහැල්ලුව ලබාගත හැකි නොවුනි. සක්මන් භාවනාව පෙරදා මම වම දකුණ හෝ ඔසවනවා යවනවා තබනවා යනුවෙන් සිතමින් සක්මන් කළමි. අද උදේ මම ලනුපැදුරේ සක්මනේදී එසේ වම දකුණ කියා නොසිතා පතුල ලනුපැදුරේ ස්පර්ශවන තැන අරමුණු කළෙමි. දෙකකුල් මාරුවන විට අරමුණ මාරු කරමින් සක්මන් කළෙමි. පියවර 40ක් එක දිගට සිත විසිර නොයා පියවර තැබුවෙමි. අරමුණ මාරු හරියට ඔරලෝසු බට්ටක එහාට මෙහාට වැනෙනවා වැනිය. මේ හේතුව නිසාමද ඊතා සුවදායක නිදි මතක් වැනි ගතියක් ඇතිවන බව දුටුවෙමි. එදිනෙදා වැඩවලදී හැකි හැම විටම සතිය පවත්වමි. දාණය ගැනීමට යාමේදී සතියෙන් ගමන් කළෙමි. ඉදිරියෙන් යන යෝගියා ඉදිරියට යද්දී හිතාමතා නොව ඉබේම මගේ පාදයද ඉදිරියට ඇදෙන බව දුටුවෙමි. ইহත කරුණ සලකා බලා වැඩිදුර උපදෙස් ලබා දෙන සේක්වා. මහත් වූ කරුණාවෙන් අපට මඟ පෙන්වන ගුරුදේවයාණන් වහන්සේ හට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. යාර මුල් කොටසේ තියෙන විදිහට අර කරපු එකම නැවත කරන්න බලන ගතිය නෙවෙයි අදහස් කරන්නේ. ඒක ඇත්තටම යන්න ඇරියොත් ඒක වෙනවා. අරමුණ ගොරෝසුල ආයෙ සිුම් වෙලා නැති වෙලා යනවා. ආයෙ ගොරෝසුල ආයෙ සිුම් වෙලා නැති වෙලා යනවා. අන්න ඒ වගේ ඒ ක්‍රියාවලිය දිහා බලානින්න බැරිකම නිසා තමයි අපි අතරමඟනත කරලා ආයෙ මේක කරලා බලන්න හදනවා. කිච්චර බරපතල වැරද්දක් නෙවෙයි. නමුත් ඒක නොකර හිටියානම් ඒ ස්වභාව ධර්මයේ අනුව සිද්ධ වෙලා යනවා. ඒක නිසා ඒ ඇති හැටිය දකින්න ඕනේ නම් කවදාවත් මොනවත් කරන්න එපා. කෙරුවොත් ඇති හැටිය දකින්න හම්බෙන්නේ නැහැ. දකින්න හම්බෙන්නේ අනාගත එක. ආකූල වෙච්ච එක. සංකර වෙච්ච එකක්. ඒ නිසා අපි භාවනා ඉදිරියට යන්න යන්න යන්න යන්න උටට බරපතල දෙයක් වුණත් ඒ කර්මානුරූපව වෙන්න. ඒකට කොච්චර සද්ධාව තියෙන්න ඕනද කියලා බලන්න. ඒකට කොච්චර සංවරයක් තියෙන්න ඕනද කියලා බලන්න. කොච්චර සතියකින් බලන්න ඕනද කියලා. ඉතින් ඒක සර්වචාන්සිය සඳහන් කර දෙන මේ කවුරු සීදීනස ගන්න හැදුවත් නොදැක්ක වගේ බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් කවුරු හරි පිට ගහන්න බනින්න ආවත් නැහුණා වගේ කරබන් නිකන් ඉන්නවා. ඒක පේන්නේ නිකන් නෝන්ජල්කමක්, කැක්කමක් නැතිකමක්, ආදරයක් කරනවක් නැතිකමක් කියලා. නමුත් ආදරය කරනව නෙවෙයි කරලා බලන්න පුළුවන් නම් කරන්න බෑ. අපිට තියෙනවා මොනවදෝ ගායක්. මොනවදෝ වෙහෙසක්. මේ කවුරු හරි සීදීනස ගන්න හදනකොට අපිට වෙහෙස තියෙනවා. ඔය බොරු කරන්න වගේ සීදීනස ගන්නෑ. අපි දඟලුවොත් විතරයි සීදීනස ගන්න. යන්න අරින්නකො. ඌ ගෙදර ගිහලා ආයි ආයි දවසේ ආයි මේ රැයට කෑම කඩ නැද්ද කියලා. බොරු. ඌ කරගන්නේ කඩ කරගන්නේ කියන්නේ. ඉතින් අමාරු වෙන්නේ බෞල් කාපු අයට අමාරු. දරුවා එහෙම කරනකොට දෙමව්පියන් අමාරුයි. ඉතින් මේ අමාරුවෙන් තමයි විඳවන්නේ අපි. ඉතින් භාවනා කරනකොට පොඩි පොටක් පැදිලා දෙනවා. ඒ කොයි එකත් වෙන්නේ හේතුඵල ධර්මයකට ඌගේ ඌට 100න් කරගන්නවා නම් එයාද සෙන් මාස්ටර් කෙනෙක් පාර දිගේ යනකොට මේ මුත්තටම කුෂ්ඨ ඇතිචි වයසක මිනිස්සෙක් ඇහුවලු ගඟ තියෙන්නේ කොයි පැත්තේද කියලා. ඉතින් මිනිස්සෙක් කිව්වලු මේ අත දික් කළා එයාගේ මත දික ඔන්න පැත්තේ ගඟ. ඉතින් ටික වෙලාවකින් අරෝ ගිහිල්ලා අකට පැනලා මැරුණා. ඉතින් ළඟ ඉන්න මිනිස්සු කිව්වලු ඔබතුමා තමයි මේ ඔක්කොම සීරම කෙටුවේ මිනිස්සු ගඟ දන්නේ නැතුව හිටියේ. මැරෙන්න. ඉතින් මට මරන්න ඕනකමක් තිබුණෙත් නැහැ. මිනිස්සු ගඟ ඇහුවා ගඟ පෙන්න එච්චර මං කෙරුවේ මම මෙන්න බෙන්නේ නැහැ. මට මරන්න ඕනකම තිබුණේ නැහැ. තමසි තමයි දැන් මැරුණා කියලා කෑ ගහන්නේ මට මැරෙන්න ප්‍රශ්න නැහැ. ඉතින් බැලුව බැලමට පේනවා කිසියම් තෙතක් කන කම්පාවක් කරුණාවක් නැති එකක් වගේ. කරලා බලන්න කොච්චර භාවිත මනසක් තියෙන්න ඕනේද? ඒ මනුස්සයට ඒ දේ කරගන්න දෙන්න. අපි දැන් කියන්න කොයි මනුස්ස බේරුවයි කියලා. මේ ලෝකේ තව ලක්ෂයක් ඉන්න වගේ කරගන්න දේවල් ඒව පිළිබඳ අපි තැවෙන්නේ නැහැ. මොකද මම දැක්කේ නැහනේ. මට මේ තැවිල්ල තියෙන්නේ මම දැකපු එකනට විතරයි. මේ මගේ එකනට විතරයි. ඉතින් ඒක නිසා මේ කටයුතු පිළිබඳ මූලික අවබෝධය ලැබෙන්නේ අවධානය ලැබෙන්නේ මේ කයත් එක්ක වැඩ කරනකොට වෙන දෙයකට වෙන්න ආරින්න. ඒ වෙන දේ වෙන්නේ හොඳට සතිය වඩල සමතුලිතව යනකොට. සතිය වැඩෙන මුල් අවස්ථාව ඕක කර කර ඉන්න අපිට වෙලාවක් හම්බෙන්නේ අපි ඒකට යෙදිලා ඉවරයි ඊට පස්සේ සමතුලිතව සතිය වැඩනකොට සබහා ධර්මයට බාර දීලා බුද්ධ ශ්‍රද්ධාවට බාර දීලා ධර්ම ශ්‍රද්ධාවට බාර දීලා සංඝ ගුණයට බාර දීලා එහෙම යන්නයි. එක චිත්තක්ෂණය කරන්නේ. කුලප් වෙලා අත දානවා වෙනුවට නොකර යමක් නොකර සිටීමේ හැකියාව බැලුවොත් එදාට තේරෙයි අපි මේ වැඩ කරන්නේ මේ දෙයක් දැකපුවා නිකන් ඉන්න බැරි කඩිකායට. කද්දාවත් කල්පනා කරලා නෙමෙයි. කල්පනා කරන්න විවේකීව බලන්න ඕනේ ඒක වෙන්න තියෙන දෙයක්. වෙනව නම් වෙයි නොවෙනව නම් නෙයි. මම සීබුද්ධියෙන් කරනවා නම් මට ඕන දෙයක් උදව්වක් කරදෑම තක්කු මුක්කු වෙලා කලබල වෙලා යන්න ගියොත් අර අලිමදියට හරක් කියලා අර මනසයට තව කරගන්න මනස ඒකත් අවුල් වීමයි කරන්නේ. ඉතින් ඒක නිසා මිනිස්සන් වගේ අනේ වගේ තැනක ඉන්නකොට කියනවා කවුරු මොන වැඩේ කරුවත් ඔය අත දාන්න යන්න එපා. සංවිධානයේද කියලා නිකන් ඉන්න. Taman අත දාන්න කියොත් එහෙම කරන්න බෑ. මේ විශාල ශාලාවක ගිනි ගන්න වෙලාවක එතනින්ද ඉංජිනේර කෙනෙක් වහාම ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා ගින්න වෙන හැමදාට කියලා මේක නතර කරන්න උත්සාහ කරා. අන්තර චෝදනාවේ එයා ගිනි තිබ්බයි කියලා. තමුසෙල මොකක් තියෙන උමනා. තමුසෙ තමයි ගිනි තියන්නේ. ඉතින් අන්තිමට ඔක්කොම තියේදී ඌට නඩුවට වෙලින් හිටින්න තිබුණා. තමුසෙ ඉංජිනේරුව තමුසෙ වැඩේ කරනවා. ගේ ගිනි ගත්තා නම් ෆයර් බ්‍රිගේඩ් කරා. තමුසෙ ගේ ගින්න නිව්ව ඇත්තටම. මොකද මේ වෙලාවේ නඩුවකට පැටලුණා. ඒ නිසා අද අද තියෙන සමාජයේ බුදුහාමරගේ සමාජෙත් එච්චරයි. ඒකට හොඳට සමාධිය ආවන ආය අවශ්‍යල ආය සමාධිය හැරි බැලුවට මං කියන්නේ නැහැ දෝෂයක් කියලා මං කියන්නේ නැහැ. නමුත් එහෙම නොකර ඉන්න එතකොට ආය ඔක ඇවිසිලා ආය තැම්පත් වෙනවා. ආය ඇවිසිලා ආය තැම්පත්. හතර පස්සේ දක් උනාට පස්සේ තේරෙනවා. ඒක යන්නේ මොකද්ද ඕනි ආය පත්‍රයකට. ඉතින් මම නැවතත් කනගාටු ප්‍රකාශ කරනවා. එතන කරුණාවක් නැහැ, කැක්කමක් නැහැ. මේ අනුකම්පාවක් නැතුව වගේ පේනවා. හැබැයි අපි සංසාරේ ඇවිදින්නේ කැක්කුමට තමයි. ඔය අනුකම්පාවට තමයි. අපි කියන්නේ අනුන්ගේ සීනි කරන්න ගිහිල්ලා. ගන්තබා බිස්නස් කරන්න ගිහිල්ලා. ඒ වෙනුවට තමන්ගේ හොඳ සීබුද්ධියෙන් ඉන්න තුර කල යුත්තේ තේරෙයි. මේ පුංචි දෙයකට මම මේ ටිකක් වැඩිපුර විතර කතා කරේ එක වාක්‍යයක් ගැන. අර නතර කරලා ආය අරමුණට හිත දාලා බලන්න ගියා කියන එක ඒක බරපතල වැරද්දක් නෙවෙයි. නමුත් ඒක නොකර ඉන්න ওই වැඩේ ඉබේම වෙයි. ඒකයි භාවනාව කියන්නේ. මේ කරපු එක නොකර හිටියා නම් ඊටත් වැඩිය හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ මීට පෙර කිහිප වතාවක් මම මෙම නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට පැමිණ ඇත්තෙමි. මූලික කමඨහන ලෙස ආනාපාන සතිය වඩමි. අද උදෑසන මගේ පරයන්ක භාවනා අත්දැකීම මෙසේය. මම දැන් මෙතන ලෙස සිතා දැස් පියාගෙන මා ඉදිරියේ දිස්වෙන හිස් ආලෝකමත් පරිසරයේ සිටියෙමි. දැන් කිහිප දිනක සිට දැස් පියාගෙන භාවනාව පටන්ගත් වහාම වාහනයක් ඉහළට ගියරය සමාවන්න වාහනයක් ඉහළම ගියරයට මාරු කළ විට එය වේගවත් වනසේ අධිවේගීව හිත උඩට පියාඹයි. ගුවන්පතයේ තිබූ ගුවන් යානයක් ඉහළ අහසට එක තැනම එසවෙනසේ මට දැනේ. විනාඩි 15ක් පමණ එසේ සිටින විට අවට ආලෝකය වඩාත් රන් පැහැ ගුලි ලෙස මා වාඩි වී සිටින ඉරියව්වට ඉහළින් හා මාද වටකොට එකතු වෙමින් පැවතුණි. විශාල කටපැත්ත ඉහළට තබන ලද පුනීලයක් ආකාරයෙන් එම ආලෝකය රොද බඳින්නට විය. මාගේ හිසට ඊතා තද ගතියක්ද බරක් හිස මත තබා සිටින විට දැනෙන හැඟීමට සමාන හැඟීමක්ද මට දැනුනි. ටික වේලාවක් මෙසේ සිටි මට පෙනී හැඟී ගියේ විශාල කුළු ගෙඩියකින් එකවර මේ සියල්ලටම කුඩුපට්ටම් ඌවාසේ මාද ඇතුළු සියල්ලම අලු දූවිලි වී බිමට පාත්වන ලෙසකි. සැමදාම භාවනාවේදී සිත ඉහළ ගියද මගේ රළු ශරීරය බිම තිබෙන අයුරු විමසිලිමත්ව බැලූ විට මට දැකගත හැකි විය. නමුත් අද එසේ නොවේ. පහළ තිබූ කළු ගලක් කුඩු පට්ටම් වී ගිය පසු උඩින් ගලන ඉර එළිය සිත්සේ බිමට පතිත වන්නාසේ මාගේ ශරීර කූඩුවද කුඩු වී ගොස් හෙවණැල්ලවත් නැති නිසා රන් පැහැ ආලෝකය මා සිටි තැන ඉදිරිපස ඊට ඉහළින් මෙන්ම මා සිටි තැනද දක්නට ලැබුණි. මෙලෙස මා භාවනා ජීවිතයේ අද්දුටු දීප්තිමත්ම මෙන්ම සැහැල්ලුම අත්විඳීම වින්දේ අදය. ස්වාමින් වහන්ස සැබවින්ම මා මෙම කමඨහන් අත්දැකීම ලියන්නේ අමාමෑණී බුදු පියාණන් වහන්සේටයි. සියලු ලෝවැසියන්ගේ සිත් අතැඹුලක්සේ විනිවිද දකිනා බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ අතට මෙම ලිපිය බාර දී ඔබ වහන්සේ හරහා මට උපදෙස් ලබා දෙන වාසේ ඔබ වහන්සේගේ අවවාද සියල්ල මා බාර ගනිමි. අසතිය තමා අත්විඳින සෑම විටම මා බුදු පියාණන් වහන්සේට ගෞරව නොකර සිටිනා බවට ඔබ වහන්සේ අපට දුන් ඕදෙන සිතට නැගී නැවත මා ඉක්මනින්ම සතිමත් වෙමි මන්ද මෙම දුක්බර සසරින් ඈතර වීමේ මඟ ඇති එකම ස්ථාන බුදුන් වහන්සේ වදාළ ධර්මය හා ප්‍රතිපදාව යයි මට දැනෙන හැඟෙන නිසාය සතිය වඩන මාහට දැන් කිලිටි වූ රෙද්දක් දිනපතා සෝදා පිරිසිදු කරන කෙනෙකුට ප්‍රායෝගිකව දැනෙනා ප්‍රීතියටත් වඩා ප්‍රීතියක් සතිය පුරුදු කිරීම තුළින් ලැබෙන නිසාය. සතිමත් බව අපට හුරු කරන ඔබ වහන්සේට පින් අනුමෝදන් කිරීමට මා සතුව ඇති ගෞරවනීයම වචන භාවිතා කරමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් සුව අත්වේවා. ඉතින් කවදා හරි වගේ හොඳට පිරිසුදු කරපු හිතක ලැබෙන ප්‍රමෝදය ඒහා සමානවම හිතේ කෙලෙස් තියෙන වෙලාවෙත් දැනෙවි. මොකද මේ කෙලෙස් අපේව නෙවෙයි. කොහෙද යන කෙලෙස් වර්ගයක් තියෙන කියලා පශ්චාත්තාප වෙන්න ඉස්සලාම කෙලෙස් නැති කරලා බලන්න හරි ජොලි. ඊට පස්සේ බලන්න මේ තියෙන කෙලෙස් අපේ නෙවෙයි නං ඒ කෙලෙස් තිබ්බහමකෝ. ඉතින් තියෙනකොට ඔය ටිකක් කෙලෙස් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මගේ කියාගත්තොත් ප්‍රශ්නේ ඒ නිසා නිලුම්පත පිරිසුදු වෙන්න නිලුම්පත වල වතුර බිඳුවක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ වතුර බිඳුව සිනිගඳ තිබ්බට ප්‍රශ්නකුත් නැහැ. මොකද නිලුම්පතේ ගෑවෙන්නේ නැහැ. ඇලවිච්ච ගමන් හැලෙනවා. ඉතින් ඒ නිසා ওই වතුර බිඳුවක් කෙලස් බිඳුවක් කරේම තිබ්බට එච්චරම gadu ගන්නේ දෙයක් නැහැ. හැබැයි හොඳට පිරිසුදු දැකලා තියෙනවා. දැක්කට පස්සේ තැර වෙන්නේ නිරුම්පකොලේ ඇලපතෙහි දිය කඳුලක්සේ නෙළුම් කොලේ තියෙන වතුර බින්දුවක් වගේ ලස්සන මුතු ඇටයක් වගේ තියෙනවා නෙළුම් කොලට විල්ලෙජ්ජාවක් නැහැ ඒකේ. ඒ වතුර සිනිගන්න නැහැ ඒක මොකද නෙළුම් කොලටයි තියෙන්නේ ඇලවෙනවා. ඉතින් ඕක කරගෙන කරගෙන යනකොට තව තමන් තේරෙයි මේ කෙලෙස් වලට මම කියා ගන්න නැත්නම් කෙලෙස් කෙලසන්නේ අපි. ඒවට මම නොවි කියන්නම් පිසුතු පදනම හදාගන්න ඒකට කෙලෙස් එන්න දෙන්නේ. ඉල්ලලා ගන්න එක නේද? තාවට ගෑවෙන්නේ නැහැ. ආන්නේක පුරුදුනාට පස්සේ මේ විසම ලෝකේ සමහිත පවත්තන හැටි තේරෙන්නේ නැත්නම් අපි හිතනවා මේ 100%ක්ම පිරිසිදු වුණාට පස්සේ තමයි අපිට මේ සාන්තියක් තියෙන කියලා. ඇත්ත මූල ධර්ම වශයෙන් නම් ඇත්ත. නමුත් කෙලෙස් වලට අයිතිවාසිකම් නොකියනවා නම් එතනත් අරිට වැඩි ජොලියක් තියෙනවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් මළුවට ඇතුළු වී මම දැන් මෙතන ලෙස සිහිය පිහිටුවා සක් අරඹන අතර දෙකකුල් වෙත සතිය පිහිටුවමි. කෙමෙන් යටිපතුලට වැලි හෝ ලනුපැදුරේ රළු ගතිය හොඳින් දැනේ. විලුඹේ සිට මාපට ඇඟිලි දක්වා ඒවා මාරුවන අතර මාපට ඇඟිල්ලට කලින් පිහිටි මස් ගොබයේ වඩාත් තෙරපෙමින් ඊළඟ පාදය තැබීමට ජවය ගනු පෙනි. මෙසේ දිගටම කරන විට එම ස්පර්ශ හරහා සිතුවිලි දැකගත හැකිය. ඒ අවස්ථාවලදී සිත ඒවාට අර්ථකතන දෙන අයුරුද හඳුනා ගැනීම කරන අයුරුද ඒවා ඔස්සේ තම අරමුණ වෙත යන අයුරුද දැකගත හැකිය. නැවතත් ඒවා අඩු වූ සැනින් යටිපතුල් ස්පර්ශය පෙරසීම සිදුවේ. යම් විටක යටිපතුල් ස්පර්ශයේ පමණක්ම ඇති අවස්ථාද පැමිණේ. සිත එයට ප්‍රිය බවක් දැනේ. මන්ද ඒවන විට දැනෙනවා යන්න පමණක් ඇති බැවිනි. එම අවස්ථාවනට නොඇලිය යුතුයයි කියා සිතුවද එයින්ම සිත පිට ගිය බව එවිට තේරුම් ගනි. යටිපතුල් ස්පර්ශය පමණක් තිබියදී සිතුවිලි ගොජයක් මෙන් කැරකී කැරකී තිබෙන බව වර එක තේරේ. අඩුම වශයෙන් මේවා කමඨහන් වාර්තාවේ සඳහන් කළ යුතුය කියා හෝ සැනෙන් අරමුණු පැමිණේ. කෙසේ වෙතත් මුළු සක්මනේම රළුවට එල්ලී සිත පිට යාමක් අත් නොඉඳ අතර සියලුම සිතුවිලි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ලෙස ගැනීම උත්සාහය විය සක්මන් භාවනාව සතුටුදායකය අවවාද අනුශාසනා පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා ඔය මේක ඇත්තට මේ පරිවර්තන අවස්ථාවක මේ ඉඳලා කියන්නේ පළවෙනි වතාවට පේනකොට මේ හිතවිලි ආවට මන්ට මට අයිති දේවල් නෙවෙයි ඒවා නිකන් මේ පාළුගේ වළම් බෙදෙන හිතවිලි කියලා. මොකද හිතනකොටම සතිය පොඩ්ඩක් හැලහැප්පෙනවා. පහු වෙනකොට පහු වෙනකොට ඒවට ඔය වගේ gadu ගැින ගතිය අඩු වෙනවා. ඉතින් මේක සරුවචනාංශයෙන් පෙන්වන්නේ යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. කොච්චර පිරිසිදුමත් ඒක ගැන මම පිරිසිදුයි කියලා හිතන හිතවිල්ල නිසාම පිරිසිදුව කෙලසෙන. යමක් යමක් ගැන කල්පනා කිරීමෙන් ඒ දේ කෙලසෙනවා. ඉතින් ඒක මුලදි මුලදි ඒක වෙලා තමයි තේරෙන්නේ අන්තිමට කල්පනා කරන්න දෙයක් නැහැ පිරිසිදුයි. ඒකට ආඩම්බර වෙන්න දෙයක්වත් නැහැ මට කනගාටු වෙන්න දෙයක්වත් නැහැ ඒක හේතුඵල ධර්මයක් වෙන්නේ. ඒ නිසා ওই ක්‍රමේ යන්න එහෙම නැතු ඕක මඟහරවන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. නමුත් ඉස්සරහට යනකොට මේ පිරිසිදුපම වැඩි වෙලා අපිරිසුකම අඩු වෙනකොට ඉබේම අපේ හිත ආඩම්බර වෙන්නේ නැතුව පිරිසිදුකම් පැත්තට යනවා. නිකන් උදාහරණයක් වශයෙන් මට මතකයි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ අර ගාලක පියහපැති තියෙන ගවරවල කියලා එකක් තියෙන අසුචි මූත්‍රායි කියන්නේ ගොමයි ගෝමූත්‍රා ඒක තියලා පණුව ඉන්න වලක් තියෙන ගවරවල කියනවා. මේවා දැකලා නැත්නම් මුස්ලිම් හෝටලෙ පිටිපස්සට යන්න ඒක තියෙනවා සාමාන්‍යයෙන්. ඉතින් ඒ වගේ ගවරවලකට බොන වතුර ටැප් එක කරලා තියන ඇරලා තිබ්බහම මොකද වෙන්නේ කියලා. හොඳ පිරිසිදු වතුරෙන් අර කක්කා ඉන්නවා. කොච්චර කල් යයිද කියලා අහනවා. අර ගවරවල පිරිසිදු වතුර වෙන්නේ. එනේන පිරිසිදු වතුරෙන් අර කයින් වෙනවා. අවින්ස පුළුවන් තරම් සතිය පාත්වනකොට ගවරවලකට ටැප් එක කරලා තිබ්බා වගේ බොන වතුර ඇරලා තිබ්බා වගේ කියලා හිතන්න. දවසක පිරිසුදුනාට පස්සේ ගවරවලිය තිබුණ කෙලෙසන ගතිය ඒක ඇත්තේ නැහැ. ඉතින් ඒ වගේ මෝහ පටල පිරිච්ච ගවරවලක් මේ හිත කියන්නේ. ඔක සුද්ධ කරන්න රින්සෝවත් ටීපෝල්වත් සන්ලයිට්වත් නැහැ. පිරිසුදු චිත්තක්ෂණේ පුරවන්න. ටැප් එක කරලා තියන්න. එතකොට ඔක එමීට මිට එනේන පිරිසුදු වතුරෙන් අයින් වෙනකොට තමන්න තේරෙන පටන් අර ගන්නවා. කක්ක දානවා වෙනකොට පිරිසුදු වතුර දානවා කියන එක බුද්ධ ශාසනය. ඉතින් කරගෙන යනකොට ඔක වෙලාවක ඔක සුද්ධ වෙලා යනවා. ඒක හරි අමාරුයි මැනලා කියන්න මේ කියන එක සංඝ සම්පූර්ණ පිටර නෑ නමුත් වතුර වැක්කෙනවා පිරිසුදු වතුර තාම කක්කක් තියෙනවා. ඉතින් එතකොට අර පිරිසුදු ගැන ආන්තික වශයෙන් සතුටු වෙන්නේ ඕක හොඳට ඕම යන්න ඇති. එතකොට ඕක මෝරණ තත්ත්වයට එනවා. තෙරුවන් සරණයි අති ගෞරවනීය පූජනීය ලොකු ස්වාමින් වහන්ස මාහට පර්යංක භාවනාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතී සෑම අවස්ථාවකදීම මා පර්යංකයේ හිඳගත් පසු මිනිත්තු 25ක් 30ක් අවසානයේ දෙයස් ඇරීමට සිද්ධේ දැස් ඇර නැවත දැස් වසා නැවත භාවනාව ආරම්භමි. මෙය සෑම අවස්ථාවකදීම වාගේ සිදුවේ. කොතරම් පාලනය කරන්නට උත්සාහ කළත් දැන් මෙම සිදුවීම පුරුද්දකට මෙන් සිදුවේ. භාවනාව දිගටම කරගෙන යාමට මෙය බාධාවක් ලෙස වැටහුණත් කාලය 25ක් 30ක් ඉක්ම වූ වහාම ඉබේටම වාගේ දැස් හැර නැවත දැස් පියා ගනිමි. ඔබ වහන්සේගෙන් මේ සම්බන්ධ උපදේශක් ඊටාම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මුලදීට වඩා සක්මනට දැඩි කැමැත්තක් ඇති වී පවතී. සක්මන ඊටාමත් කැමැත්තෙන් සිදු කරමි. හිත පිට යන වාර ගණන අඩු වී ඇත. ඒ සමගම තවත් උපදේශක් බලාපොරොත්තු වෙමි. වයස අවුරුදු 3ක දරුවෙකු භාවනා කිරීමට බෙහෙවින් කැමති නමුත් ඔහුට මේ පිළිබඳව කුමන උපදේශක් දිය යුතුදැයි නොතේරේ. ඔහුට ආරම්භයක් ලෙස සක්මන කියා දීම සුදුසුද? නැතහොත් ඉඳ සිටින ඉරියව්වට සිත යොමු කරන ලෙස කියා දීම සුදුසු වන්නේද? කිසිම උපදේශක් දීමට මා මැලිවන්නේ භාවනාව ඔහුට නීරස වී යයි බියෙනි. එහෙත් භාවනා කිරීමට දරුවා බොහෝ සෙයින් කැමති බව නිතරම දන්වා සිටී. මේ සඳහා මාහට කළ හැකි යම් දෙයක් ඇත්නම් පහදා දෙනමින් ඉතාමත් ගෞරවපූර්වක ඔබ වහන්සේගෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ප්‍රාර්ථනා කරමි. ඔය ඇසරණ එක Taman දන්න එක අරිනවා නෙවෙයි ඇස ඇරෙනවයි කියලා. ඒක ඉතින් අපිට වග කියන්න දෙයක් නැහැ නේද? චේතනාපූර්වක කරන දෙයක් නෙවෙයිනේ සංස්කරණයක් නෙවෙයිනේ. එහෙම නැත්නම් සචේතනික කරන දෙයක් නෙවෙයිනේ. ඒත් මේක බරනම් වාඩි වෙන සමාකාර පොළොව තියෙන තැනක මේ කාපට්ටයක් වගේ ඒකාකාර තියෙන තැනක ඇත්ත එක අරගෙන වාඩි වෙනවා. ඒකල ඇත්ත එක තමන් ඉඳගෙන ඉන්න ප්‍රදේශයේ බෙල්ලට සමතු ප්‍රදේශයකට ඒ කාපට් එක දිහා බලාන භාවනා කරනකොට ඇත්ත එක අරගෙන සක්මන් කරනවා වගේ ඒ වෙනත්නම් සුදු පිටියකට අඩියක මීටර එකමාරක් විතර ඈතින් වාඩි වෙලා තමන්ගේ උස වගේ තියෙන තැනකට ඇද්ද ගැරලා තියාගෙන ඉන්න. ඒතර ඇස් දෙක ඇරෙනව නම් ඇරිච්චාවේ වැහෙනවා. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන කොහොම හරි සිද්ධ වෙන්නේ හිතලා නෙවෙයි නම් මේක ගණන් ගන්න දෙයක් නෑ හොඳම දේ තමයි හදගැරිය ඇරලා වැහුවට පස්සේ නැත්නම් වහලා ඇරියට පස්සේ සතිය කැඩලා තියෙනවද කියලා තරම් බලන්න. එතකොට ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. සක්මණේදී ඉතින් ඇත්ත ගැටමයි කරන්නේ. ඒ පොඩි දරුවන් සඳහා අපි මේ දවස්වල ලෝකෙම තියෙන මේ වගේ උපක්‍රම රාශිය මේ දවස්වල අපි වර්තාගත කරනවා. අපි කියන්නේ සති ක්‍රීඩා බැංකුව කියලා. පොඩි ළමයෙකුට විනෝදාත්මකව සතිය පුරුදු කරණ තියෙන ක්‍රම ලංකාවට වැඩි ගොඩාක් පිටරටවල කරනවා. ඉතින් හුඟක් වෙලාවට මම කරන්නේ ඊටාම පුංචි ළමෙක් නම් එයා භාවනා කරන්න කැමති නම් ඒ මයිලක තියෙන අර හොඳට අඬනකට පාත්‍රය රිගින් බෝල් කියලා ඒ බබාට වාඩි වෙන්න කියලා ඇස් දෙක වහගෙන පාත්‍රයට තට්ටු කරලා සද්ද ඉවර වෙන තැන අහන්න කියනවා. ඒ සද්ද හිමි හයියෙන් පටන් ගන්න හිමීට ඉවර වෙනවා. ඉතින් එතකොට ඉවර වෙනකොට ඒ ඒ ළමයා හිම සමාජයට වැටෙනවා. දෙසරක් තුන්සරක් කරනකොට ඊට පස්සේ කියනවා දැන් සද්ද ඉවර වුණාට පස්සේ ඉවර වෙච්ච තැනත් කොච්චර ලයින් පුළුවන්ද බලන්න. අදිර ගුරුසු ආනාපාන දීලා ගුරු ආනාපාන ඉවර වෙනකම් බලන්නේ නා කියන්නේ නා කිංචත් උගන්වන්නේ. ඒකම තමයි. ගහන්න තරකට වගේ එකට ගහලා සද්ද ඉවර වෙන තැන අහන්න කියනවා. මාරු කතා කියන්නේ පොඩි එව්. අහුවොත් කොහොමද බබා සද්ද ඉවර වෙන තැන කියලා ඔය එක්කෙනෙකුටවත් කියන්න බෑ විශ්ව සාහිත්‍යයට වැළපෙන වචනේ ළමයි කියන්නේ. සක්මනත් නරක නැහැ. සක්මන කරන්නත් පුළුවන්. තමයි සක්මන් කරනකොට එයාටත් අවිදින්න දුන්නාට පස්සේ ඒ ළමයි කරන මොකද ඒ ළමයි ඇවිල්ලා තියෙන්නේ ඔය හොඳ මට පේන විදිහට හොඳ ඉහළ බ්‍රහ්ම ලෝකවල දේව ලෝකවලින් ඇවිල්ලා මෙහෙට එන්නේ භාවනා කරන්න. අම්මලා උන්ට ටෙලිවිෂන් පෙන්නනවා. අම්මලා උන්ට මස් කවනවා. අම්මලා උන්ට කුණු අරප පෙන්නනවා. ඉතින් අරුණ්ඩ හිතනවා යකෝ හැකේ ඇවිල්ලා තියෙන අපායකටද නැත්නම් මේ බ්‍රහ්ම ලෝකයටද කියලා. උන්න කිව්වොත් මේ හොඳට බාබා වාඩි වෙලා මේ සද්දි වර් වෙනකන් අහගෙන නැත්නම් මේ මොනවත් නොකර බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ කියලා බලන්න කියලා උන් කියන ගිරව් වගේ කියන්නේ. උන් ඇඳලා පෙන්නනවා. උන් කරලා පෙන්නනවා. අවුරුදු 3 ළමයි නෑ කියන්න බෑ. නමුත් 4 5 වෙනකොට පුදුම ඒක නිකන් කොහොල්ල වාගේ. ආකර්ෂණීය ශක්තියක් තියෙනවා. ඒක නිසා ඒ වගේ උපක්‍රම තියෙනවා රාශියක්. ඔය මේ හුඟක් පොඩි අයගේ. ඉතින් ඒ සඳහා තියෙන පොත්පත් මේ දවස්වල එකතු කරමින් අපි තොරතුරු එකතු කරනවා. ඉතින් කාට හරි අවශ්‍ය නම් මේ ඊමේල් එකක් යවනවා නම් මට දෙන්න පුළුවන් දැනට අපි සම්මත කරලා පිළිඅරගත්ත උපක්‍රම රාශියක් තියෙනවා පොඩි ළමයි එක කරන. ඒවා දෙන්න පුළුවන්. ඒ වගේම කවුරු ළඟ තියෙනවනම් මේ වගේ ක්‍රම ඒවා සති ක්‍රීඩා කියලා අපි කියන්නේ. එකතු කරලා එවන්න. අපි දැනට කරන්නේ අවුරුදු 10 ළමයි එක්ක. නමුත් සතිපාසල කරනකොට අවුරුදු 8 9 5 ඒ ළමයි එකතු වෙනවා. ඉතින් එකතු වුණාට පස්සේ ඒ ළමයි පුදුමාකාර දහිතියක් දෙනවා අපට. මේ තැනක ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා තිබ්බ දැන ඉන්නවා. එතන නාකියෝ නාකිච්චෝ ඇම්බර් වෙනවා, පැකිලෙනවා, අතන රිදෙනවා, ඉස්සරහා බලනද පස්ස බලනද කියලා নানা ආකාර ප්‍රශ්න අහනවා. අර පොඩි එකා ඉබ්බා තිබ්බා වගේ ෂෝක් එකට ඉන්නවා. ඒ නිසා දැනට අත තියලා නැති එක ගැන මම සතුටු වෙනවා. මම Taman දන්නේ දෙයක් උගන්වන්න යන්න බෑ. ඇත්තටම මේ දරුවෝ අපිට වඩා වාසනාවන්තයි, අපිට වඩා පිංවන්තයි. ඒ නිසා ඒ කට්ටියට දෙන්න ඕනේ කරදරයක් වෙන්නේ නැතු සාහතික වශයෙන්ම කරදර නොවෙන දෙයකට අඳුරලා දෙන්න එක බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන. අම්මා උණයි කියලා අම්මට අයිති නැහැ පොඩි දරුවගේ මනස ගැන වගේ කියන්න. ඒ නිසා අපි සාමූහික වශයෙන් අපි ඔක්කොම එකතු වෙලා දරුවා ගැන බලමු. දැන් ගෞරවනීය ස්වාමින් වහන්ස මම මේතිරිගල ආරන්නේ වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අයෙක් වෙමි. අද උදේ පර්යංක භාවනාවට සූදානම් වී ශරීරය සකස් කර ගත්ෙමි. පිරමීඩයක හැඩයට සමාන ආකාරයක් ගත් ශරීරය නිසොල් මන්්‍ය. මම දැන් මෙතන යයි සිත ශරීරය තුලට දාගෙන නිහඬ වීමි. මොහොතක් ගත විය. ශරීරයට ඇතුල්වන හුස්ම උඩුතොලෙහි වැඩි ඇතුළුවන ආකාරයත් පිටවන හුස්ම උණුසුම් ගතියකින් පිටවන අයුරුත් මම නිරීක්ෂණය කළෙමි. වටපිටාවෙන් කිසිම බාධාවක් නැත. මම හුස්ම ගැන මෙනෙහි කරමි. විනාඩි 20ක් 25ක් පමණ ගත විය. වෙනත් සිතුවිලි ගලා එන ආකාරයක් මට දැනුනි. මම බලාගෙන සිටියෙමි. මට එය බාධාවක් නොවුයේය. සක්මන් භාවනාව සක්මන් සක්මනේ කෙලවර මම සිටගෙන යටිපතුලට සිත යොමා සක්මන පටන් ගත්ෙමි. දකුණ ඔසවනවා තබනවා වම් කකුල ඔසවනවා තබනවා යනුවෙනි සක්මන් කළේ. සමහර තැන්වල තද ගතියත් සිනිඳුවත් යටිපතුල බැස ගන්නා අයුරුත් මට හොඳ හැටි දැනුනි. මේ විදියට මම අඩි 20ක් 30ක් පමණ ගමන් කරමින් සිටියේදී මගේ හිත වෙනතකට යොමු විය. මට දැනුනි ආපසු අරමුණට සිත ගන්නට ටික වේලාවක් ගත විය. නැවතත් සක්මන පටන් ගතිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. සුදුසු උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔය දිගට යනකොට යනකොට අර පිට පිට ගියාට නැවත හිත පිට අරමුණට ගන්න තියෙන වෙහෙස කෝල භාවය කාලය අඩු වෙන බවක් තේරෙයි. ඒකෝ තමන්ට හිත පිට ගියයි කියලා කියන අර පශ්චාත්තාපේ නැතුව ඒක අතුරු ආන්තරාවක් කරගන්න තු යන්න පුළුවන් වෙනවා. ඒක පරියන්කටත් බලපානවා, සක්මටත් බලපානවා. එදිනදා වැඩවල වුණත් මොන තරම් හිරියර දායක කරදර පණිඩයක් ආවත් බොහොම ඉක්මනට ආයෙත් හිත ඇවිල්ලා අර පුරුදු සැහැල්ලු භාවයට එන්න පටන් ගන්නවා. ඒ නිසා තොරතුරු නාහින් එක තියෙන්නේ තොරතුරු ආවට ආපහු තමන්ගේ අරමුණට ගන්න හොඳ ආදර්ශයක්. එනිසා ඒක පිළිබඳව වැඩි සැලකිල්ලෙන් භාවනා කරන්න කියයි. තව ප්‍රශ්න කීයක් තියෙනවද? ගරු ස්වාමින් වහන්සේ මා දෙවැනි වරට මෙම වැඩසටහනට සහභාගී වූ අයෙක් වෙමි. පර්යංකයේදී මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම වශයෙන් කරගෙන යන්නෙමි. හුස්ම රැල්ල බලා සිටින විට හුස්ම ගන්නා විට උදරය පිම්බෙන ආකාරයත් හුස්ම හෙළන විට උදරය හැකිලෙන ආකාරයත් දෙස බලා සිටිමි. මෙසේ ටික වේලාවක් බලා සිටිනා විට දන හිස්වල වේදනාව දැනෙන්නට විය. අධික වේදනාව දැනුණද එය ටික ටික ලිහිල් වී යන අයුරු දැක ගන්නට හැකි විය. අවට පරිසරයේ ඇසෙන ශබ්ද නැති වී ගොස් නැවත මූලික කර්මස්ථානයට සිත ඇදී යයි. පර්යංකයට වාඩි වී හිත අරමුණේ පිහිටුවාගත් එමගත් පසු තද හිස රදයක් දැනුනි. මම ටික වේලාවක් ඒ දෙස බලා සිටියෙමි. ටිකෙන් ටික ඒ වේදනාව අඩුවන බව දැනුනි. ඊයේ දවසේදී අද දවසේදී හිස රදය තිබුණා. සක්මන් කිරීමේදී දකුණු පාදයේ ඇදී යන අයුරුත් වම් පාදයේ ඇදී යන අයුරුත් හොඳින් දැක ගන්න හැකි වුණා. වැලි පොළවේ සක්මන් කිරීමේදී දැනෙන මෘදු සීතල ගතියත් ලනුපැදුරේදී දැනෙන ගොරෝසුවත් හොඳින් දැක ගන්න හැකි වුණා. එදිනෙදා ජීවිතයේදී හුදකලාව සිටිනා විට සිහිය පවත්වාගෙන වැඩ කටයුතු කරගෙන යනවා. ඔබ වහන්සේගේ මේ උතුම් කාර්ය නිවනට පාරමිතාවක් වේවා. ප්‍රගතිජ විශේෂයෙන් කියන දෙයක් නෑ මේ කරගෙන යනකොට ඔය පේන තිත්ත ගතිය, ඔය පැංගිරි ගතිය එන්නෙන් අඩු වෙනවා විශේෂයෙන්ම වැඩමුළුවක ඉන්නකොට. ඉතින් ඒ නිසා ඊටු දවස් ටිකේදීත් ඔය ගැම්ම කඩා ගන්න නැතුව ඉදිරියට යන්න කියන එක තමයි දෙන්න තියෙන උපදේශය. ඒකට ඉවරයි. අපි විනාඩි 20ක විතර වගේ කාලයක් වැඩ කරගෙන තියෙනවා. ඒ නිසා අපිට විනාඩි 40ක විතර කාලයක් සක්මන සඳහා වෙලා තියෙනවා. අපි විනාඩි 40ක සක්මණෙන් පස්සේ නැවත එකතු වෙනවා දවසේ ධර්ම දේශනාව සඳහා. ඒ මතක් කිරීමත් එක්කම අපේ වැඩ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ සතිವಾರේ නිමාව සටහන්. සියලු දෙනාටම දරුවන් සරණයි.